සදාතනික වටිනාකම් ඇති දේ ලියවෝ මහජන ගෞරව සම්භාවනාවට පාත්‍ර වෙති. එවන් පොතපතින් ලබන දැනුම පෙන්වයි ජීවිතය විනිවිද. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ ලංකාවේ දුර්ලභ දෙයක් වුණාට පිටරට නම් සුලභ දෙයක්. වෛද්‍යවරුන් ලේඛන කලාවට බැසීම, ඒ වගේම නිර්මාණකරණයට බැසීම. ලෝක ප්‍රකට කෙටි කතා කරුවෙක් වෙන රුසියානු ජාතික ඇන්ටන් චෙකෝව්. ඔහු තමයි එතෙක් තිබිච්ච ගතානුගතික කෙටි කතාව උඩු යටි කුරු කරලා පෙරලලා අමුතුම කතා කලාවක් බිහි කරේ ලෝකෙට. ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. සමසෙත් මෝන් කියන බ්‍රිතාන්‍ය ජාතික නවකතාකරුවා කීර්තිමත් නවකතාකරුවෙක් නාට්‍යකරුවෙක් ඔහුත් වෛද්‍යවරයෙක්. ඒ වගේ කිව්වොත් හුඟක් චරිත ඉන්නවා. ලංකාවේ ගත්තාම සුප්‍රකට නවකතාකරුවෙක් කෙටි කතාකරුවෙක් විචාරකෙක් වන ගුරුදාස අමරසේකරයන් ඔහුත් දන්ත වෛද්‍යවරයෙක්. ඉතින් අද අප ඔබට හඳුන්වා දෙන්නේ සිංහරාජ නැමැති මේ නව කතාව ලියලා තින්නේ වෛද්‍යවරයෙක් ඔහු මහින්ද වික්‍රමාරච්චි. දැන් මහින්ද වික්‍රමාරච්චි වෛද්‍ය නව කතා කරුවා ඇවිල්ලා ඉන්නවා පෙරවදනට. අපි ඔහුත් එක්ක කතා කරමු. මීට කලිනුත් ඔහු ලියලා තිනවා කෘති කීපයක්. නාගර සිත්තන් කියලා කවි එකතුවක් ළමා පොතක් ගින්ගගාන්දර වීරියෝ කියලා. යෝනා කතාවක් සමන්මලි කියලා. ඒ වගේම ඔහුගේ විශේෂ සම්බන්ධ පොතකුත් ලියලා තියෙනවා සුව පහසු සුව පහස කියලා. ඒ වගේම උග්ගහෙන් උපන් මිනිස්සු කියලා කතාවක් ලියලා තියෙනවා. ඒ වගේම යලිත් ඔහුගේ විශේෂයට සම්බන්ධ හදිසි අනතුරු කියලා වෛද්‍ය විද්‍යාත්මක සෞඛ්‍යයට සම්බන්ධ පොතකුත් ලියලා තියෙනවා. දැන් මහින්ද අපිට කියන්න ඔබ වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. දීර්ඝ කාලයක් කෘතාස්ත භාවයක් එහෙම ලබාගෙන ඇති අත්දැකීම් ලබාගෙන ඇති ඒ එක්කම ඔබ මේ සාහිත්‍ය කරණයට පිවිසලා තියෙනවා කොහොමද මේ උනන්දු ඇති වුනේ වෛද්‍ය ශාස්ත්‍රයයි සාහිත්‍ය කලාවයි කොහොමද ඒකට බද්ධ වුනේ පළමු කොටම කියන්න තියෙන්නේ ජීවිත ගමනක් යනකොට ආරම්භය සිද්ධ වෙන්නේ gederin මම හිතන්නේ සාහිත්‍ය කලාවට මට ලොකු පිටුවහලක් උනේ උනන්දුවක් ඇති කරේ gedara පරිසරය. මගේ නම දැක්කහම මගේ නම මහින්ද වික්‍රමාරච්චි. වික්‍රමාරච්චි පරම්පරාවේ මිනිස්සු විදියට අපි පරම්පරාවෙම වෙදකමට සම්බන්ධ සිංහලකමට සම්බන්ධ අපේ සාහිත්‍ය කලාවට සම්බන්ධ පරම්පරාවක් තමයි මේ පරම්පරාව. ජී.පී. වික්‍රමාරච්චි වෛද්‍යතුමා ගැන කතා කරනකොට ඔහු මේ රටේ කීර්තිමත් ආයුර්වේද වෛද්‍යවරයෙක් නේ. ඔව්. ඉතින් මටත් එහෙම ඇත්තටම කියනවනම් ලොකු ආඩම්බරයක් තියෙනවා අපේ තාත්තා බොහොම සාහිත්‍යයට ලැබි පුද්ගලයෙක් ඒ වගේම මේ දේශීය කලාවට බොහොම හිතවත්කමක් දැක්වුව නිසා එතුමාගේ ආభాෂය මම හිතන්නේ පුංචි කාලේ ඉඳලම මට ලැබුණා ඊට අමතරව ඉතින් මම මගේ දක්ෂකම් පෙන්නලා අවසානයේ බටහිර වෛද්‍යවරයෙක් වුණාට ලේ සම්බන්ධකම මම හිතන්නේ මතුවෙලා පිටාර ගලනවා. ඒ දේශීය වෛද්‍ය උරුමය දේශීය සම්ප්‍රදාය උරුමය තියෙනවා. ඔව් මම හිතන්නේත් එහෙමයි කියලා. ඔබ ජී.පී. වික්‍රමාර්චි වෛද්‍යතුමාගේ පුතුරත්නය නෙමෙයි නේද? මේ පරම්පරාව. අපි ගාල්ලේ වික්‍රමාරච්චි පරම්පරාවක් ඇත්තටම අපේ මුල ගින්ගඟ අද්දර මාපලගම කියන ගමේ තමයි මම ඉපදුනේ. ඔය මාපලගම විකුලසාරාම ගම ප්‍රසිද්ධ වෙන්නේ ලෝකෙටම ප්‍රසිද්ධ කරා. ඔය හේතුවක් වුණා මේ උන්වහන්සේ. එතකොට කලින් සඳහන් කළා පොත්පත් කීපයක් ලියලා තියෙනවා විවිධ මාතෘකාවල පොත්පත් විවිධ විෂයන් පාදක කරගෙන දැන් මේ නව කතාව සිංහ රාජකරුව නම් කරලා තියෙන්නේ මේකේ මම ප්‍රස්තාවනාව කියෙව්වා ඒ කියෙව්වහම ඔබ යම්කිසි චින්තනයක් යම්කිසි ගැඹුරු අදහසක් අතුව තමයි මේ කෘති ලියලා තියෙන්නේ අපේ සමාජය අපේ ඉතිහාසය අපේ දේශපාලනය මේවා හුඟක් සම්බන්ධ වෙලා තියෙනවා මේ නවකතාවේ කේන්ද්‍රීය අත්දැකීමට දැන් මේ ලක්ෂණ තියෙන නවකතාව ලියන්න මොකද ඔබ හිතුනේ? එතුම අර කාලේ හනගලමත් ඇතිලි ඇතිලි මුහත් වෙනකොට ඔළුවේ නැත්තම් මොළය තුල වර්ධනය වෙන අදහස් එළියට තෝර ගලාගෙන යන විවිධ ක්‍රම තියෙනවා දැන් ඒන් එක ක්‍රමයක් විදිහට මම දැක්කේ නව කතාව. ඉතින් මට හිතුවා මගේ ජීවිත කාලයත් එක්ක එකතු වෙච්ච අත්දැකීම් එකතු කරලා අපි මේව පසේ බුදුවරු වගේ අංගගෙන ඉඳලා හරියන්නේ නැහැ ජනතාව අතරට ගෙනියන්න ඕන කියලා. ඉතින් මම දකින විදිහට නවකතාව කියන්නේ හොඳ ජන සංනිවේදන මාධ්‍යයක්. අපි මේ ජන සම්නිවේදන මාධ්‍ය හරහා කරන ප්‍රධාන කාර්යභාරයන් තුනක් අපි අඳුරගෙන තියෙනවා. එකක් තමයි අපි මේ හරහා දැනුවත්කම බෙදා දෙනවා. දැනුම බෙදා දෙනවා. ඊළඟට ආකල්ප වල වෙනසක් ඇති කරන්න උත්සාහ කරනවා. ඒ වගේම රසාස්වාදයක්, රසවින්දනයක් ඇති කරන්න උත්සාහ කරන මේ නවකතාව හරහා. එතකොට මට පරිසරයේ ලැබුණු අත්දැකීම් කතාවක් විදිහට ගොනු කරලා මම හිතුවා අපේ රටේ ජනතාවට මේව දෙන්න ඕනේ. මොකද අපි කාලයත් එක්ක මේ සංවර්ධනය කියලා යන ගමන බෝඩ් එක ගහගෙන සංවර්ධනය කියලා අපි යන්නේ විනාශය කරා. අපේ රට, අපේ ජාතිය, අපේ වතගොත, අපේ කුලගොත මේ සියල්ලම අද විනාශය කරා යමින් සංවර්ධනය කියලා බෝඩ් ලෑල්ලක් කලවගෙන තියෙනවා. මම හිතන්නේ මට උවමනා වෙලා තියෙනවා මිනිසුන්ගේ ඇස් පාදලා දෙන්න. මෙන්න මේ විනාශය කරා යන ගමන සංවර්ධනය කියන බෝඩ් එක අලවලා හරියන්නේ නැහැ. අපි හරි මාවතකට මේ ගමන පිවිසෙන්න ඕනේ කියන එක. ඔය කියන කාරණේ වර්තමානයේ විතරක් නෙමෙයි අතීතයටත් අදාළයි. මට හිතෙන්නේ නිදහසෙන් පස්සේ දිගටම ওই බෝඩ් එක ඔහොම අල්ලාල්ලා තමයි එන්නේ. දැන් මේ කෘතියේ පසු කවරේ තියෙනවා හොඳ සටහනක්. මම ඒක අපේ අසන්නන්ගේ දැන ගැනීම සඳහා කියවන්න කැමතියි. මේ රටේ යටත් කරගත්ත සුද්ධ ආපසු ගියාට මේකේ ඉහඳ තියලා යන්න ගියේ. සුද්ධ ගියාට තාමත් රට පාලනය කරන්නේ අන්න ඒ කළු සුද්ධ. සුද්ධ තමයි නැතුම තීරණය කරන්නේ. මෙහි කළු සුද්ධෝ උන්ගේ පදෙට නටනවා. බලපන් මචං කවදද අපේ රටේ සිංගප්පූරුවේ වගේ ලී ක්වාන් යූ කෙනෙක් ඒ වගේම මැලේසියාව වගේ මොහොමඩ් මහතීර කෙනෙක් රජ වෙන්නේ. පහළ වෙනකම් බාහිරලා හරියන එකක් නැහැ. අපිත් මැදට පැනලා ඒ තැනට රට තල්ලු කරන්න වෙයි. ඒක බොහොම ප්‍රබල ප්‍රකාශයක්. මේක අදට නෙමෙයි මගේ හැඟීම හැටියට නම් නිදහසෙන් පස්සේ සියලුම පාලකයන්ට සියලුම ආණ්ඩුවලට සියලුම නායකයන්ට අදාළයි කියලා මට හිතෙනවා. ඉතින් ඒ ප්‍රකාශයෙන්ුත් ඒක මම හිතන්නේ මේ නව කතාවේ කොහෙන්ම හෝ ගත්ත උද්ෘතයක්. ඉතින් ඒකෙන් පේනවා ඔබ මේ මේ නව කතාවෙන් කියන්න හදන්නේ මොකද්ද කියලා. දැන් මේ ප්‍රශ්නේ අහුවොත් මහින්ද ඔබ මොකද කියන්නේ? දැන් මේ සමාජ ਵਿਚාරේ බලන්න සමාජ විද්‍යාවුත් සිද්ධ වෙනවනේ. ආ ඒකට විවිධ චරිත පාවිච්චි කරනවා, අන්දරින් පාවිච්චි කරනවා. දැන් කෙනෙක් කිව්වොත් එහෙම දැන් මෙහෙම නව කතාවක් ලිව්වොත් ඒක හුදු ප්‍රචාරාත්මක නව කතාවක් වන්නේ නැද්ද කියලා අහන්න පුළුවන් අපේ විචාරකයෝ අහනවනේ. පුදුම විචාරකයෝ ඉන්නේ. ඒ ප්‍රශ්නේ වැරද්දකුත් නැහැ. ඔවුන්ට අයිති දෙන අහන්න. එහෙම ඇහුවොත් මොකද ඔබ දෙන උත්තරේ නිර්මාණකරුවෙක් හැටියට විශේෂයෙන් නවකතාකරුවෙක් හැටියට. නිර්වාණ කරුවෙක් හැටියට මම හිතන්නේ දැන් අපේ හදවතේ හරි මොලේ හරි උතුරා යන අදහස් අපිට එලි දක්වන්න විවිධ ක්‍රම තියෙනවා. ඉතින් ඒ අදහස් එලි දක්වන්න අපිට අයිතියකුත් තියෙනවා රටේ ජනතාව විදිහට අපි හැමෝටම අයිතියක් තියෙනවා අදහස් දැරීමේ අයිතියක්. ඉතින් මම හිතනවා මේ මගේ අදහස මම එලි දක්වන්න මට පුද්ගලික අයිතියක් තියෙනවා. එතකොට ඒක ඇත්තටම මේ අදහස එලි දැක්වුවාම ඒකට ප්‍රචාරයක් දිය යුතුමයි නේද? ඒක ප්‍රචාරාත්මකව දුන්නේ නැත්තම් කොහොමද ඒක මගේ හිතේ තිබුණ වගේම තමයි ඉතින් එහාට විහිදෙන්නේ නැත්තම්. ඉතින් මම හරි කැමති නිර්මාණ ශිල්පියෙක් විදිහට මගේ අදහස් ජනතාව අතරට ප්‍රචාරණය කරන්න. පතුරවා හරින්නට. ඉතින් ඒක අනිත් පැත්තට ਵਿਚාරකයින්ට නිදහස තියෙනවා. එයාලගේ පැත්තෙන් ඕන ප්‍රශ්නයක් අහන්න ඕන විදියකට මේක ගැන හිතන්න. මම ඇත්තටම සිංහරාජ කෘතියේ ඇත්තම ගත්තොත් දැන් සිංහරාජ කිව්ව ගමන් අපේ හිතේ ඇඳිලා තියෙන්නේ අර සිංහරාජ වනාන්තරය කැලෑව. හැබැයි මම මේ සිංහරාජ කියන එකෙන් නිර්මාණය කරන්න හදන්නේ සිංහරාජයේ නායකයෙක්. රටකට ජාතියකට සිංහ රාජ්‍යයක් වගේ කතන්දරයක් තමයි මේ කියන්නේ මේ මේක අමුතුම තාලේ කතාවක් කිව්වේ මේක අපේ වෛද්‍ය විද්‍යාත්මක දැනුම විද්‍යාත්මක දැනුම කහාගෙන මේකේ යන්නේ වෛද්‍යවරියක් සහ ඉංජිනේරුවරයෙක් ටයිම් මැෂින් එකක් නැත්තම් කාල තරණ යන්ත්‍රයක් හදාගෙන අතීතයට යනවා අපේ අතීතේ ඒ ඒ පැහැදිලි හොඳයි ඔව් දැන් මේකෙදි වෙන්නේ වගේ වෛද්‍යවරියක් සහ ඉංජිනේරුවරයෙක් අතීතයට ගමන් කරනවා එතකොට මේ කොටසි දියන්නේ බොහොම විද්‍යාත්මක කතා ප්‍රබන්ධයක ස්වරූපයක් අපේ අතීතය කර හැබැයි අතර ශ්‍රී ක්ලාක්ලියප් කතාවල ශ්‍රී ලංකාවේ අතීතයට යන්නේ නැහැ වෙන අතීතවලට මේකේ අපි අපේ අතීතයට යනවා ගියාම අතීතයේදී මුණ ගැහෙනවා ධර්මපාලතුමාව ඒ කාලේ මේ රට විනාශ කරපු සුද්දන්න ඇවිල්ලා කොහොමද අපේ රට විනාශ කරන්න කියලා මේ වෛද්‍යවරයා සහ ඉංජිනේරුවරයා S දෙකෙන් දකිනවා අතීත ගමනේදී එතකොට ඒ ලබන අත්දැකීම් සමුදායත් එක්ක තමයි ඔවුන් ආපසු එන්නේ වර්තමානයේට. ඒ වර්තමානයේට ඇවිල්ලා ඊට පස්සේ වෛද්‍යවරියක් විදිහට එතුමිය ගිහිල්ලා එතුමියගේ රාජකාරී ස්ථානයේ රාජකාරී කරනකොට වෛද්‍ය විද්‍යාත්මක කොටසක් මේ පොතේ ගැබ් වෙනවා. ඉංජිනේරුවරයා ගිහිල්ලා ඉංජිනේරු පීඨයේ ඔහුගේ හිතවතුන් අතර කතා කරනකොට දේශපාලනය සම්බන්ධ වටපිටාව ගැන කතා වෙන කොටසක් තියෙනවා. ඊළඟට මෙහෙම මේ කතාව ඇදිලා යනකොට ඊළඟ අවසාන කොටස යනවා මේ කතාව කොහොමද ලංකාවේ අනාගතය කියලා සිංහල ජාතියේ අනාගතය සිංහල රටේ අනාගතය හෙළබිමේ අනාගතය කොහොමද අපි 2000 දැන් 18 ඉන් 18ට එහා කාලේ අනාගතය දිහාවට ගියොත් කොයි වගේ පරිසරයක් තියෙද කියලා බලන්න මෙයාලා අනාගතයට ගමන් කරනවා. 2075 ලංකාවේ පරිසරය කොහොමද කියලා රටේ ආගම කොහොමද කියලා මිනිසුන්ගේ පැවැත්ම කල්කිරියාව කොහොමද කියලා මං හිත ඇතුලේ මවාගත්ත පින්තූර රාමු පෙලක් තමයි කතාවේ අවසානයේදී ගැහැරෙන්නේ අවසානයේ මට කියන්න ඕන කරන්නේ මේ සංවර්ධනය කියලා බෝඩ් ගහගෙන අපි විනාශය කරා යන ගමන ආපහු වරවන්න ඒ වෙනකොට හරිම අමාරුයි. ඉතින් අපි උත්සාහ කරන එහෙන් ඒ කාලේ ඉන්න හාමුදුරමක් ආපහු අතීතේ 2018ට ගෙන්නගෙන මේ සටන පෙළහර පාන්න කොහොමද අනාගතය වෙනස් කරන්න කියලා. අන්න ඒක තමයි සරලව සංක්ෂිප්තයක් විදිහට ගත්තොත් මම හිතන්නේ මෙහෙම කතාවක් ලංකාවේ මම දන්න තරමින් ලියවිලා නැහැ මට කියවන්න හම්බුලා මන්නේ මගේ යාළු මිත්‍රයන්ගෙන් අහුවා ඒ කවුරුත් කිව්වේ මේ වගේ කතාවක් ලියවිලා නැහැ කියලා. එහෙම තමයි මේකේ මට දෙන්න තියෙන සාරාංශය. ඔව් දැන් ඔබගේ විස්තරෙන් පැහැදිලි වුණා ඔබ අනුගමනය කරලා තියෙන මේ නව කතාව ලිවීමේදී අනුගමනය කරලා තියෙන කතා સંદર્ભේ කතා සංධර්මයේ තමයි කතාව ලියපු රීතිය නැත්නම් මෝස්තරය තමයි මේ පැහැදිලි වුනේ. එතකොට දැන් මේ සමාජ ජීවිතයේනේ ඒ සමාජ ජීවත් වෙන මිනිස්සු ගැන ලියන්නේ. ඒ මිනිස්සුන්ගේ සිත්පිත් ගැන ලියන්නේ. උන්ට විවිධ බලපෑම් තියෙනවා දේශපාලන සමාජ ආර්ථික ආගමික නොවේ බලපෑම් තියෙනවා. එතකොට අපිට නිර්මාණාත්මක නවකතා කරුවෙක් හැටියට වර්ග චරිත මවන්න බෑ. එහෙම නැත්නම් ඊටාම හොඳ මිනිස්සු, ඊටාම නරක මිනිස්සු එහෙම කියලා මනින් බෑ සුදු කළු විදිහට. හොඳ මිනිහගේ නරකක් තියෙනවා, නරක මිනිහ හොඳක් තියෙනවා. එහෙම සංකීර්ණයි මනුස්ස ස්වභාවය. උපදීමේ චරිත චිත්‍රණය කිරීමේදී වචන වලින් කෙබඳු ආකල්පයක් ඔබේ තිබුණේ ඒ චරිත චිත්‍රණයේදී. ඔව් ඇත්තටම එහෙම තමයි මොකද කතාවක් විදිහට බොහොම සියුම්ව ගලප ගන්න ඕන වෙනකොට චරිතයේ බොහොම පැතිකඩවල් බලලා ඒ චරිතය විශ්ලේෂණය කරන්න තමයි උත්සාහ කරන් තියෙන්නේ. චරිත විශ්ලේෂණය හරහා දැන් මගේ මතය තමයි මම ගොඩනගන්න ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ චරිතයේ තියෙන මට අවශ්‍ය පැති තෝරා බේරාගෙන කතාවක් විදිහට ගලා යන ආකාරයට ගන්නකොට සමහර කොටස් ඒ චරිතේ ඉවත් වෙනවා ඇති. සමහර මට අවශ්‍ය වෙන කොටස් මම මේකට ඇඳාගෙන තියෙනවා. කතාවක් විදිහට ගලපාගෙන යන්න. මම හිතන්නේ ඒකින්ද අර කොටස් විවිධ පැති කඩවල් අපි සාකච්ඡා කරත් මම උත්සාහ කර සෑහෙන්න මේ හැම පැති කඩක්ම රන්හුයකින් එකට ගැට ගහගෙන යන්න. වරක් මම ඉස්සෙල්ලා සඳහන් කරපු ඇන්ටන් චෙකෝව් ඔහුගේ කතා ගැනත් ඒ කාලේ ਵਿਚාරකයෝ මේක මතපාල කරලා තියෙනවා නිර්දේ විදිහට විවේචන ලක් කරලා තියෙනවා මොකද සමාජ ජීවිතයේ ඇත්තම ලියන්නේ බොරු නෙමෙයි ලැබෙලා තියෙනවා වගේ දැන් ඔහු දුන්න උත්තරයක් තමයි මම කතාකරුවෙක් හැටියට සමාජ ප්‍රශ්නවලට මිනිසුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න යන්නේ. හැබැයි ඒ යථාර්ථයේ මම නිවැරදිව ඔබ ඉදිරියේ විවෘතව සාකච්ඡා කරනවා මේ ප්‍රකට කොට දක්වනවා. විසඳුම් දීම මට අයිති ගන්න මේ නව කතාකරුවෙක් හැටියට. හැබැයි ඒව නිවැරදිව පෙන්වා දීම තමයි මගේ වගකීම. ඒ මතය ගැන ඔබ මොකද හිතන්නේ මම හිතන්නේ ඇත්තටම ඒක බොහොම සාධාරණ මතයක් විසඳුම් දෙන එක තීරණය කරන රටේ දහස් ගාණක් ජනතාව ඉන්නවා එක එක්කෙනාට එක එක විසඳුම් තියෙනවා. අපි මේ ප්‍රශ්නේ සාකච්ඡා කරනකොට නිවැරදිව සාකච්ඡා කරොත් ඇත්තටම නිසි මංගැන්වීමක් වෙනවා නිවැරදි විසඳුමකට එන්න. ඉතින් ඇත්තම කියනවා නම් ඒ වගේ දෙයක් තමයි මේ කතාව හරහත් වෙන්නේ. මා දකින කෝණයෙන් මම මේ සමාජය විශ්ලේෂණය කරගෙන යනවා. ඒක ලියාගෙන යනවා. එතකොට කියවන පුද්ගලයා මා දකින කෝණයෙන් දකින ගැටලු දැන හඳුනගෙන මා විශ්වාස කරනවා ඊට අදාළ විසඳුම් වලට එයි කියලා. දැන් උදාහරණයක් ඔබතුමා අර වගේ පසුවදන පොතේ අවසාන පෙළේ තියුනේ පොතෙන් උපුටාගත්ත කොටස. ඒ කොටස කියවනකොට මිනිසුන්ගේ හිත ඇතුලේ යමක් පළපදියම් වෙනවා, වර්ධනයක් ඇති වෙනවා, ආකල්පයක් ගොඩනැගෙනවා. අපි එහෙනම් මේ විනාශයෙන් එළියට එන්න ඕන නැගී හිටින්න ඕන කියලා. දැන් ඔබතුමා කිව්ව ආකාරයටම මා දකින්නෙත් ලංකාවේ අපි සුද්දගෙන් නිදහස් වෙනකොට මේ රට තිබුණේ ඉතා ඉහළ මට්ටමක කියලා කියනවා. ලංකාවෙන් ජපානයට ණයට දෙන්න පුළුවන් තැනක අපි ඉඳලා තියෙනවා. එදා විනාශ වෙලා ගිය ජපානයට ලංකාවෙන් ණයට දීලා තියෙනවා. ඒ වගේ ආර්ථික මද්දර මට්ටමක ඉඳපු අපි බලන්න දවසින් දවස දවසින් දවස අපේ රටේ බිහි වෙච්ච නායකයෝ මේක ඇදගෙන ගිය විනාශය කරා. පළපල්ලට ගෙනිච්ච. මම ඕකේ තැනක පෙරවදනේ ලියලා තියෙනවා මෙච්චර කාලයක් අපේ දේශපාලන චරිත විදියට නායක විදියට බිහි වෙච්චාගෙන් වැඩි කොටසක් බේබද්දෝ කුඩුකාරයෝ ආචාර්යෝ ස්ත්‍රී දූෂකයෝ අපි උඩ පැන පැන ගිහිල්ලා කතිර ගහලා තියෙන්නේ අන්න ඒ වගේ පිරිසකට. ඒගොල්ලෝ තමයි රටේ ප්‍රතිපත්ති තීරණය කරලා තියෙන්නේ. ඉතින් අපි කොහොමද මේ වගේ නූගත් සල්ලාල මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඉහළ සංවර්ධනයක්. අපේ රටේ මිනිස්සු ඇත්තටම හිතන්න ඕන මෙහෙම අයටද රට බාර දීලා අපි අපි අර තල වපුරා වී ගන්න බෑ වගේ නේද? අපි තල වැපුරොත් තල අස්වැන්නක් එන්නේ. ඒ වගේ තමයි අපි හරකෙක් හැදුවොත් කිරි ටිකක් ගොම ටිකක් තමයි එන්නේ. අපි ඊට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඊට වැඩිය කෙනෙක් පාවිච්චි කරන්න ඕනේ සඳහා. ඒ වගේම මම හිතන්නේ මේ රටේ පාලනය මේ රටේ පෙරගමන් යන්න ඕන උගත් බුද්ධිමත් පිරිසක් මේ රටට ආදරේ තියෙන පිරිසක්. අන්න එහෙම පිරිසක් මේ අපි නායක විදිහට තෝරගත්තේ නැති වරද තමයි රටේ ජනතාව විදිහට හෙළයෝ විදිහට අපි අද මේ විඳින්නේ. මේක දැන්වත් නිවැරදි මාවතකට ගෙනියන්න ඕන කියන එක තමයි මගේ අදහස. ඔව් දැන් ඔය සර්ව ජන ඡන්ද බලයේ මුල් අවධියේ දෙන්න සාකච්ඡා වෙනකොට ඒකට විරුද්ධ වෙලා ඉන්න පිරිසක් මේ මේගොල්ලන්ට මේක දෙන්න තරම් දියුණු මදි. අද මේ දැන් ඔබ සඳහන් කළා වගේ කන් දෙන්නේ ශ්‍රේරමපත් කළා ඉන්නේ ආණ්ඩු කරන්න. දැන් පෙර උගත් බුද්ධිමත් මිනිස්සු මේකට ඉන්නවද? නමුත් ඡන්ද බලෙන් ආග පිරිස තමයි යවෙන්නේ. එතකොට අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් මේකේ ලොකුම වගකීම තියෙන්නේ මේ ඡන්ද දෙන මිනිසුන්ටනේ. ඉතින් ඒ උල්ලංගේ මේ මනස ගැන මොකද ඔබ හිතන්නේ? ඔව් ඇත්තටම දැන් අපි ඒක තමයි කතා කරන්නේ මම කියන්නේ ජන sannivedanaya කියන්නේ ඒක හරහා අපි අංග තුනක් කිව්වා. උගත්කම බෙදා හරිනවා දැනුම බෙදා හරිනවා ඒ වගේම ආකල්ප වෙනස් කිරීමක් ඇති කරනවා ඒ වගේම රස වින්දනයක් ඇති කරනවා. දැන් මේ අපේ නම කතාව හරහා වුණත් අපි උත්සාහ කරන්නේ ඒකයි. දැන් මම දකින විදිහට ඔබතුමා කිව්වා හරි මම කිව්ව ආකාරයටම මේ රට මෙච්චර කල් අපි බාර දීලා තියෙන නිවැරදි පුද්ගලයන්ට නෙවෙයි, දියුණුවක් දකින පුද්ගලයන්ට නෙවෙයි. අපි හරිනම් මේ විවිධ ජන කොටස් ඉන්න මේ රට අපිට රටේ බහු ජාතික රටක් වුණාට මේකේ තාමත් නායකත්වයේ තියෙන සිංහල ජනතාව රටේ බහුතරයක් සිංහල ජනතාව. හැබැයි අපි මේ සිංහල ජනතාව ભેද බින්න වෙලා අනිත් අයට හරි නායකත්වයක් දෙන්නේ නැති නිසා මේ රට අයාලේ යනවා. ඉතින් අපි හරි පුද්ගලයෝ නම් මේ ඔක්කොම සිංහලයෝ ටික එකතු වෙලා තාමත් බහුතර බලය අපේ අතේ තියෙනවා නම් අපි තමයි මේ රටට නායකත්වය දීලා නිවැරදි ගමන් මඟක පිහිටවන්න ඕන. අනිත් පැත්තට ගත්තාම රටේ ඉන්න උගත් බුද්ධිමත් මිනිස්සු දේශපාලනය ගැන කතා කරන හරි බයක් පිළිකුලක් තියෙන. මිනිස්සු කියන්නේ ඕවා ඔයාලට අයිති දේවල් නෙමෙයි. උගත්තු බුද්ධිමත් විදිහට ඔයාලා අත්බැඳගෙන පැත්තකට වෙලා ඉන්න. ඕකට පැන්නොත් ওই මඩ ගෝරුවට පැන්නොත් ඔබතුමාලත් විනාශ වෙන ඔබතුමාගේ මූණෙත් දැලි ගා ගන්නවා. ඔබතුමා කොහෙද යන්නේ? ওই වෙන ගමනක්. ඕක අදාළ නැහැ ඔබතුමාට. මෙන්න මෙහෙම මතයක් තමයි උගත්තු බුද්ධිමත්තු දේශපාලනය ගැන කතා කරනකොට අනිත් පිරිස කියන්නේ ඔබට අදාළ නැහැ කියලා. මේ නිසාමයි මම හිතන්නේ අපේ රට බාරගෙන නායකත්වය දීලා මේවා ඔක්කොම කරන්නේ ඒවට දැනුමක් බුද්ධියක් උගත්කමක් නැති මිනිස්සු ඒ වගේම රටට ආදරයක් නැති මිනිස්සු මම කිව්වේ මගේ પરම්පරාව වික්‍රමාරච්චි પરම්පරාව අපිට පුදුම ලේකැක්කමක් තියෙනවා මේ රට ජාතිය ගැන තාත්තලා අච්චිලා සීයලා අපිට දීලා තියෙන්නේ ඒ වගේ දෙයක්. ඉතින් මම හිතනවා කරබාගෙන හිටිය ඇති අපි මේ රටට යමක් කරන්න ඕන, යමක් ලියන්න ඕන, ජනතාව පුබුදුවලා මිනිස්සුන්ට කියා දෙන්න ඕන. උගතුනේ එළියට බහැලා ජනතාවට නිවැරදි දැක්මක් ඇති කරපල්ලා උගතුනේ එළියට බහැලා මිනිසුන්ට උගත්කම බෙදා දීලා මිනිසුන්ට කියා දීපල්ලා රටේ නායකයෝ තෝරගන්න ඕන මෙන්න මේ ආකාරයට හිතලා බලලා අපිට අනාගතයක් තියෙන්න ඕන එහෙම නැත්නම් මේ සිංහල ජාතිය මේ රට විනාශ වෙලා වඳ වෙලා යයි දවසක එදාට අඬන්නද අපි බලාගෙන ඉන්නේ එහෙම නෙවෙයි වෙන්න ඕන නියම උගත් බුද්ධිමත් මිනිස්සු නම් අපි නිවැරදිව තීරණ අරගෙන බය නැතුව එළියට බහැලා ඒ මේ දර්ශනීය ජනතාවට කියා දීලා ඔවුන්වත් ප්‍රබෝධමත් කරගෙන හරි ගමනක යන්න ඕන. ඔව් දැන් මේ කාරණය ගැන කතා කරනකොට මට හිතෙනවා තාමත් මේ නවකතාව ලියවිලා නැහැ කියනවා. මට ඉතින් කාගේවත් අතින් නව කතාවක් ලියනවා නම් හොඳයි. නායකයන්ගේ අමනකම් වලට වැඩිය ජනතාවගේ ජනතාව අතින්නේ මේ මේ මේ මිනිසු පිළිපත් වෙන්නේ ඒ ජන මනස මේ නිදහසෙන් පසු දිගටම නිදහස අධ්‍යාපනය ඔක්කොම ලැබිලානේ. තාමත් සාක්ෂරතාවෙන් බොහොම දියුණුයි බොහොම පූජානම් කියනවානේ. ඉතින් එහෙම වෙලා මෙහෙම උනේ ඇයි කියන එක දිහා බලලා කවුරු හරි ලියනවා නම් නවකතාවක් ඒක තමයි හැබැයි සමාජ විග්‍රහයක් වෙන්නේ අපේ රටේ යථාර්ථය ගැන මට හිතෙනවා. ඔබ මොකද අවසාන වශයෙන් ඒ ගැන යමක් කියන්නේ? ඔව්. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ ඔබතුමාගේ මතයේ පැත්තෙම තමයි මමත් ඉන්නේ. මම මේ පොත හරහා සෑහෙන දුරට උත්සාහ කරේ ඒ වගේ අදහසක් ජනගත කරන්නට. මේ පොත කියවගෙන යනකොට ඔබ බොහොම රසාත්මකව රසවින්දනයෙන් යුතුව ඔබට ලොකු දැනුමක් දෙන්න උත්සාහ කළා තියෙනවා විවිධ පැතිකඩවල් හරහා. එක පැත්තකින් සෞඛ්‍ය විද්‍යාත්මක දැනුම මම වෛද්‍යවරයෙක් විදිහට ලබා ගත්තා. එක පැත්තෙන් දේශපාලන දැනුම මම පහුගිය කාලයේ පුරාවට මේ සමාජයේ ජන ජීවිතයේ ගැටිලා ඒ වගේම අපේ ආගම බුද්ධ ආගම අපි කොහොමද මේ බුද්ධ ආගමට නිසි තැන දීලා හරි තැනකට ගෙනියන්නේ කියන එක සෑහෙන උත්සාහයක් ධර්ම ජන මනස විශ්ලේෂණය කරමින් මේ පොත හරහා මම ආරාධනය කරන්නේ රටේ ජනතාවට මේ වගේ සිංහ රාජ්‍යයක් විදිහට හැසිරෙන්න පුළුවන් නායකත්වයක් දෙන්න පුළුවන් කෙනෙක් තෝරා ගන්න ඒ සඳහා ඔබට හොඳ පසුබිමක් සපයනවා මේ පොත කියවුවොත් ආරාධනය කරන්න ගෞරවයෙන් මේ පොත කියවල බලලා ඔබේ දැනුම තව තවත් වැඩි දියුණු කරගෙන රසයක් විඳින ගමන්ම දැනුමත් වර්ධනය කරගන්න ඒ වගේම අපේ රටට අපේ ජාතියට ආදරයක් ඇති දුවෙක් පුතෙක් වෙන්න ඒ වගේම ඔබ හදන දුව පුතාටත් රටට ජාතියට ආගමට ආදරයක් බැඳීමක් ඇල්මක් ඇති කෙනෙක් හදලා අපි අපේ අනාගතය සුරක්ෂිත කරගමු කියලා තමයි කරන අවසාන ආයාචනය. හොඳයි. අද පෙරවදන වැඩසටහනින් අපි ඔබට හඳුනා දුන්නේ වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි ලේඛකයාගේ සිංහ රාජනමැති නවකතාව. ඔහු ඒ සාකච්ඡාව අවසානයේදී සිංහ රාජ නායකයෙක් මේ රටේ බිහි වේවා කියන ප්‍රාර්ථනයත් ඒ වගේම ජනතාව බුද්ධිමත් විය යුතුයි කියන පණිවිඩයත් ප්‍රකාශයටපත් කළා. ඒ ගැනත් අපි සුදුසන්ත වෙනවා. ඒ වගේම පෙරවදනට ඇවිල්ලා ඔබගේ මේ නවකතාව පිළිබඳ අප සමග කළ සාකච්ඡාවට සහභාගී වීම ගැනත් අපේ කෘතවේදීත්වය පළ කරනවා. ඔබ අතින් අනාගතයේ මම යෝජනා කරපු විදිහ නවකතාවක් බිහි වෙලා මේ රටේ ජන මනසේ යථාර්ථය පිළිබඳ ප්‍රඥාව මිනිසුන්ට <laughs> ලබා දෙන්න චත් කරවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න අමරසිංහ. පටිගත කළේ නදීරා මනම්පේරි. පෙරවදන මාරිෂ්ඨලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක්.